තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සම්මතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සදා සදා පූජනීය වූ වන්දනීය වූ මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරු ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාලා වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන මේ දුක්සහගත සසරින් එතර වෙන්න මේ ධර්ම ශ්‍රවණයම උපනිශ්‍රය වේවා කියන එකම කලනසිත ඇති කරගෙන බොහෝම වුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. මේ රාත්‍රියේ කාලයේදී නිදිමත ගතිය හැදෙන්න පුළුවන්. කයට යම් අපහසුතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම මදකට ඉවසගෙන මේ දුක් සහගත සසරින් ඈතර වෙන්න ඕනේ කියන කලන සිත් ඇතුව ඈතර වෙන්න ඕනේ කියන කලන අදහස් ඇතුව මේ පින්වතුන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම සද්ධර්මයේ ශ්‍රවණය කළොත් මම හිතනවා මේ දේශනාව තුළින් මේ පින්වතුන් ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන ඥාන දර්ශනයක් ලබා ගන්නට පුළුවන් කියලා. පින්වතුනි අතීතයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරන් ලෝකේ පහළ වෙලා ඇති. අපිත් මිනිස්සු වෙලත් ඉපදිලා ඉන්න ඇති. ඒත් ඒ එකම බුද්ධ ශාසනයක්වත් බොහොම ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි හැම කෙනෙක්ම මේ දුක් සහගත සසරේ තාම ඇවිදින අය මේ සද්ධර්මය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත් විතරමයි අපිට මේ සසර දුකින් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපි ආපු සසර සුළුපටු නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ බව ධර්මයෙන් දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති මහණෙනි මේ සසර අනවරාග්‍ර යති දීර්ඝයි පුබ්බා කෝටින පඤ්ඤායති పూర్ව කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ කියලා මේ සසර එච්චරට දිගයි අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මහණෙනි නුඹලත් මාත් බොහෝ කලක් සසරේ මේ ඇත දිව්ව සැරිසරුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි නිකම්ම මේ සසර අපි මේ ඇත දිව්ව සැරිසරුව නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව් මල දුකට අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා. දාඩිය මහන්සියෙන් හරි හම්බ කරලා පෝෂණය කළ පියා මල දුකට අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තුරුලේ තියාගෙන බොහෝම ආදරෙන් හදපු තමන්ගේ දුව පුතා මැරුණු වෙලාවේදී ඒ වගේම තමන්ගේ සහෝදරය සහෝදරී මැරිච්ච වෙලාවේදී අනිත් ඥාති හිතේසින් මැරිච්ච වෙලාවේදී අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් වෙන වෙනම මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසං ආත්මවල උපදින වාරවලදී මස් පිණිස තමන්ව මරණයටපත් කරනකොට ගෙල සිඳින අවස්ථාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අද අපි මේ විදියට හිටියට ගෙවුණු අතීත සසරෙදී ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසි කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව ජීවිතේ අවසන් වෙච්ච වාරවල ඕනතරම් තියෙන්න පුළුවන් ඒ වගේම අතපය හතරම නැති පිළෙක් වෙලා ඉඳලා කිසි කෙනෙකුගේ පිහිටක් නොලබා මරුණු වාරවල වුණ තරම් තියෙන්න ඇති. හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකයෙන් පිළිකුල් කරන ආත්ම භාවයන් ඕන තරම් ලබා ගන්නට ඇති. ඒ වගේම ගස් ගල් පර්වත වලින් වැටලා හිස පොඩි වෙලා මරුණු වාරවල වුණ තරම් ඇති. කිං ඔතුනේ භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ අපිට නොපෙනුනත් සසර මෙබඳු දුකක් පවතින නිසා සසර ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින නිසා අනුකම්පාවෙන්මයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් මේ සසර ස්වභාවය දුක් විඳපු ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවතත් මෙහෙමත් දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මගේ වචනේ ලෝකෙ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මුහුදේ ජලයට වඩා වැඩි කියලා කිව්වොත් අපි ඒක විශ්වාස කරන්නේ අපිට හිතෙන්නේ මේ අතිවර්ණනාවක් කරනවා ටිකක් බය කරලා පෙන්වන්න හදනවා වගේ. නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අපි අදහන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නටවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ දීර්ඝ සංසාරෙ මෙච්චර දුක් විඳාය මේ වගේම ඉදිරියට දුක් විඳින්න සසර එහෙමමයි මේ දුක් සහගත සසර නිමා කරන්නට තියෙන එකම මඟ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා අපිත් මිනිස්සුයෝ වෙලා ඒ කාලෙට ඉපදිලා සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබිලා ඒ සද්ධර්මය අවබෝධ කරගත්තොත් තමයි පින් ඇති පින් කළ පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනෙකුට ලැබෙන්න ඕනේ ටික අද අපිට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. වටිනා මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා. සද්ධර්මයක් තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව. ඒ නිසා මෙතන ඉඳලා මේ සූත්‍රයේ විස්තර කරනකොට හිතේ හිතේ නොයේක් දේවල් හිතන්නේ නැතුව නොයේක් අරමුණු වලට හිත දුවන්ට ඉඩ නොදී බොහෝම වමනාවෙන් මේ ධහම ශ්‍රවණය කරන්න ඕනේ මම මුලින් අර ටික මතක් කළේ අපි හැම කෙනෙක්ම ඉන්න සසර ස්වභාවය මේ ස්වභාවය හොඳයි නම් ඒ සසර දුක හොඳයි නම් කන් යොමු කළා බණ ඇහුවේ නැතුවට කමක් නැහැ. ඉතින් මේ දුක දුකක් නම් ඒ දුක එපා නම් වචනෙන් එපා කිව්වට හරියන්නේ ඒ දුක නැති කරන ඒ දුක නැති තැනත් ඒකට මගත් අහලා පිළිපදින්න ඕනේ. ඒ ටික අපිට ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසයි නැවත නැවතත් මතක් කරන්නේ බොහෝම හොඳින් වුණාවෙන් අහන්න කියලා. මොකද ආශ්‍රව සහිත වචන නම් ලෝකේ තුල තියෙන වචන නම් අපිට හොඳට හුරු පුරුදුයි. අහකින් යනකොට වචනයක් ඇහුණත් මතක හිටිනවා මතක තියෙනවා නමුත් ආශ්‍රව ගොඩෙහිලා නොවැටෙන අනාශ්‍රව ස්වභාවයෙන් යුක්ත වූ වචන අපිට හුරු පුරුදු නෑ ඒ නිසා ඒක අපේ මතකේ රැඳෙන්නේ නෑ ඒ නිසා යුවමනාවෙන් ඇසී යුත්තේ අපි මෙතන ඉඳලා මේ සූත්‍රය ගැන පොඩ්ඩක් විමර්ශනය කරලා බලමු. මෙතනදී මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට පෙර මට පෙන්වන්න වටිනා කරුණු රාශියක් තියෙනවා. ඒකායනු අයම් භික්කවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි කියලා තථාගතයන් වහන්සේ කළ සූත්‍ර වර්ණනාව දැකපු පමණකින්ම අපි හැම කෙනෙක්ම සතිපට්ඨාන භාවනාව කරන්ට උත්සාහවත් වෙනවා. නමුත් පින්වතුනි හොඳට තේරුම් කරගන්න ඕනේ ධර්මතාවයක් තියෙනවා මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අතරින් මාර්ග සත්‍යයට අයිති එකක්. ඒ මාර්ගයේත් අංග 8කින් යුක්ත මාර්ගයේ එක අංගයක් විතරයි සම්මා සති. මෙතෙන්ට එnde ඉස්සර වෙලා අපි ළඟ තියෙන්න ඕනේ දැනුමක් තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ කාටද මේක කළ යුත්තේ කොහොමද වැඩි යුත්තේ කොහොමද කියන කාරණාව අපි තේරුම් කරගන්න ඕනේ මම ඒකට පොඩි උපමාවක් මේ සූත්‍රය අනුසාරයෙන්ම පෙන්වන්නම් මේ හැම කාරණාවකම පෙන්නනවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ඇතිවීමට හෝ නැතිවීමට හෝ ඇතිවීම නැතිවි ඇතිව නැති වෙන ධර්මතාවය හෝ බලන්න මේ පින්වුතුන් ඒ ටික ඉගෙනගෙන නොතිබුණොත් අපි කියමු සමුදේ ධම්මානුපස්සීවා කායස්මි විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති මේ පින්වුතුන් කොහොමද ශරීරයේ ඇතිවීම නැතිවීම බලන්නේ එහෙනම් මේ ටික කරන්න පෙර ඒ පිළිබඳ දැනුම ලැබෙන්න ඕනේ ඒ කියන්නේ දුක කියන්නේ මොකද්ද ඒ දුක ඇති වෙන්නේ කොහොමද ඒ දුක නැති වෙන්නේ කොහොමද කියන මෙන්න මේ ටික තියෙන කෙනාටයි මේ සතිපට්ඨාන භාවනාව තියෙන්නේ. අපි ගාව අන්නේ දැනුම තියෙන්න ඕනේ. අපි මෙහෙම කියමු මේ සතිපට්ඨාන සූත්‍රය වඩන වාරයක් ගානේ Tamanට ප්‍රශ්න ඇති වෙන්න බෑ ප්‍රශ්න ලෙහෙන්න ඕනේ. නමුත් මම මේ පින්වතුන්ට එහෙම කිව්වොත් අපි කියමු මේ පින්වතුන් ගෙවල් දොරවල් වල ඉඳලා ආව දහම ගැන කිසිම දැනුමක් දන්නේ මම කියනවා මට කියනවා ස්වාමීන් වහන්ස අපිට භාවනා කරන්න ඕනේ මම කියනවා හොඳයි එහෙනම් මේ හිත තියාගන්න සති නිමිත්ත තුල සති නිමිති තුල හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න කියලා ඔය ආනාපාන සති කමඨහන කියලා දෙනවා. නැත්තම් පිළිකුල් භාවනාව කියලා දෙනවා. දැන් මේක කරන්නේ ඇයි මොකටද කරන්නේ මොන තැනකට දක්වාද කරන්න ඕනේ කියන ටික තියෙන්නේ මංගාව. ඕගොල්ලෝ කරන්නේ මං කියපු හින්දා. ඥාන දර්ශනයේ තියෙන්නේ මංගාව ඕගොල්ලොයි කරන්නේ. දැන් ඕගොල්ලෝ කරන එක නිවන් දකින්න වෙන්නේ මට. ඇයි ඥාන දර්ශනේ තියෙන්නේ මං ගාවනේ. ඕගොල්ලෝ මේ පින්වතුන් කෙනෙක් කිව්වට කරන එකක් කරන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි ආනාපාන සතිය ටිකක් වඩලා ස්වාමීන් වහන්සේ කියපු ටික කළා දැන් මොකද්ද කරන්න තියෙන්නේ ආයෙත් අහන්න වෙයි ආයෙත් පැහැදිලි කරලා දුන්නාම ආයෙත් මොකද්ද කරන්න තියෙන්නේ වඩන්න වඩන්න ප්‍රශ්න ඇති වෙනවා මිසක ලෙහෙන්නේ නැති වෙයි නමුත් මෙතනදී කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි කරන්න ඕනේ මෙන්න මේ කමඨහන වැඩිය යුතුයි ඇයි වඩන්නේ මෙන්න මේ සඳහායි කොහොමද වඩන්නේ මෙන්න මෙහෙමයි මොන තැන දක්වා කළ යුතුද මෙන්න මේ තැන දක්වා කියන මේ කාරණා ටික කියලා දෙන්න ඕනේ ඒ නිසා මම මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නට ඉස්සර වෙලා සූත්‍රගත අර්ථය පෙන්වන්නට ඉස්සර වෙලා පෙන්විය යුතු දහම් කොටසක් තියෙනවා මෙන්න මේ ටික මම පොඩ්ඩක් මතක් කරනවා හොඳින් අහන්නට ඕනේ. මේ පෙන්වන්න හදන දහම් ටික නොදැන මේ සතිපට්ඨාන භාවනාව යම් කිසි කෙනෙක් කරනවා නම් මට මෙහෙම අදහසක් හිතෙනවා මට හිතෙනවා මේ පෙන්වන්න හදන දහම් ටික දැනගෙන යම් කිසි කෙනෙක් තාම දහම නොවැඩ ඉන්නවනම් එයා ශ්‍රේෂ්ඨයි වටිනවා මේ දහම් ටික නොදැන කන්න කෙනාට වඩා කියලා. එච්චරට අර්ථයක් ඒ ටිකේ මම දකිනවා. මොකද සම්පූර්ණ සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නට ඕනේ මේ සතර සතිපට්ඨානය වඩන්ට පෙර. අපි ඒකෙදි මෙතනින් පටන් ගනිමු අච්චෙජ්ජි තණ්හා තණ්හං ඉදනාම රූපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප දෙකේ තණ්හාව නැති කරන්න තමායයි ගත්ත මේ සවිඥානක කයෙත් බාහිර නාම රූප දෙකේ තණ්හාව පවතිනවා මෙතනදී තණ්හාව තිබුණොත් උපාදානය වෙනවා උපාදානය වුණොත් භවය ඇති වෙනවා භවය ඇති වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙනවා කියන පරයයක් තියෙනවා. ওই වචන ටික අපි අහලා තියෙනවා. එපමණකින් ප්‍රමාණවත් වෙන්නේ සතිපට්ඨාන භාවනාව වඩන්න. ඒ කියන්නේ මේ කාරණා ටික තමන්ගේ ජීවිතයෙන් දකින්න ඕනේ. එතකොට තමයි අර්ථය දන්නවා කියලා කියන්නේ. දැන් තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස් උපායාස සම්භවಂತಿ කියලා පෙන්වුවොත් ওই ටික පෙළ ධර්මයේ ওই ටික විස්තර කළා කළා දුන්නාම දැනගත්තාමත් පෙළ ධර්මය දන්නවා. ඒ කාරණා තමන්ගේ ජීවිතයෙන් දකින කොටයි අර්ථය දන්නේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න ඕනේ. එතකොට මෙතනදී එක කාරණාවක් තියෙනවා මම මතක් කළා මේ නාම රූප දෙකේ අපිට තණ්හාව කියන කාරණාව පවතින්නේ. ඒක මම විස්තර කරලා දෙන්නම්. නාම රූප දෙක පිරිසිඳ නොදකිනකොට නාම රූප ධර්මිය පිරිසිඳ නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙනවා. නැත්තම් රාග දේශ මොහ ඇති වෙනවා. රාග දේශ මොහ ඇති වෙනකොට ඒ කියන්නේ තණ්හාව ඇති කල්ලි උපාදානය වෙනවා. උපාදානය වුණාම භවය වෙනවා කියලා කිව්වේ අපි ඇහෙන් යම් රූපයක් බලනවා නම් අපි දැනගත්තත් නැතත් දකින රූපේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් දකින රූපයේ නිරුද්ධ වුණාට අපිට නිරුද්ධ වෙන බව පේන්නේ ඇති හැටියටමයි පෙනෙන්නේ. ඉපද නිරුද්ධ වෙච්ච දේවල් නිරුද්ධ වෙච්ච බව නොපෙන්වා ඇති හැටියට පෙන්නන මට්ටම දකින්න භවය කියලා මම මෙතනින් ගත්තේ පැහැදිලි කරලා පෙන්වන්න ඕනේ නිසා අපි මෙහෙම කිව්වොත් මේ පින්වතුන් මෙහෙම ඉන්නකොට S2 වහගත්තත් මේ වටපිටාවේ අනිත් අය ඉන්නවා තව දේවල් තියෙනවා කියලා හිතට දැනෙන ගතියට කියනවා භවය කියලා එහෙම නැත්තම් මෙහෙම ඉන්නකොට Tamange gedara තියෙනවා දුව පුතා සහෝදරයෝ අනිත් දේවල් තියෙනවා මේ මුළු ලෝකයක්ම ඇති බවට තේරෙනවා කියන මට්ටම දකින්න භවයේ හැටියට භවය කියලා කියන්නේ චේතනා බහු අපේම හිතේ පවතින ඊටාම සුකුම කුද්දක විතර්ක මේ ජීවිතය අවසන් වෙනකොට ඔන්න ඔය තියෙනවා තියෙනවා කියලා අපේ හිතේ හැපිලා හිටින අපේ හිතට දැනෙන දෙයක් සිහි කළා තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ අපි. ඒකට තමයි භවපච්චය ಜಾති කියලා කියන්නේ. ප්‍රතිසන්දි වශයෙන් ගිහාම මේ වගේම ආපහු කයක් ඇති වෙනවා, සවිඥානික වෙනවා, ආපහු ජරා දුක් ඇති වෙනවා. හොඳයි ජරා මරණ දුක් ඇති වෙන්නේ නැවත උපන්නොත් නැවත උපදිනවා භවයේ තිබුණොත් භවය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා මේව ඇති බවට මුළු ලෝකෙම ඇති බවට අපේ මනසේ නැත්තම් අපිට වැටහෙන දැනෙන ගතිය දකින්න භවය. දැන් මේ ඉන්න තැනක ඉඳගෙන S2 වහගන්න S2 වහගෙන බලන්න හිතට වැටෙහි අපි වටපිටාවේ ගොඩාක් අය ඉන්නවා වටපිටාවක් තියනවා කියලා තේරෙයි. මෙන්න මේ ඔක්කොම භවය. භවපච්චා ජාති කියලා කියන්නේ ඔන්න ඔතනිනුයි අපිට ඉපදීම ලැබෙන්නේ. ඒකට මම තව කාරණාවක් අපේ කවුරු හරි ඥාතිවරයෙක් මිය ගියොත් තමන්ගේ දෙමව්පියෝ හරි සහෝදරයෝ හරි දැන් ඒ අය මේ භෞතික ලෝකේ නැහැ. නමුත් බලන්න තමන්ගේ මනස තුල සිහි කරනකොට ඒ අය නැද්ද කියලා සිහි කෙරුවේ හැකි. සිහි කරනකොට ඉන්නවා. හොඳයි මරණාසන්න මොහොතේ ඒ තමන්ගේ මියගිය ඥාතිවරයා සිහි කරලා සිහි වෙලා ආපහු උපදින්න බැයිද? පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ භවපච්චය ජාති කියනකොට එහෙනම් මේ බාහිර දේවල් තියෙන නිසා ඒවට තණ්හාවෙන් උපදිනවා කියලා. බාහිර දේවල් භවයේ වුණා නම් කොහොමද මැරිච්ච ඥාතිවරයා සිහි කළා එයාට තියෙන තණ්හාවෙන් උපදින්නේ අපි? ඒකෙන් මම මතක් කරුවේ මේ භවය කියනකොට අපේ මනසයි කියන ස්වභාවය තේරුම් ගන්න කියන එක ඒ මියගිය තමන්ගේ ඥාතිවරයා තමන්ට සිහි කරන්න පුළුවන් සිහි කරනකොට ඒ ඥාතිවරයට ආදරයක් සෙනෙහසක් වෙනද වගේම ඇති වුණොත් ඊට අනුව අපි සසර උපදින් නැති වෙයිද උපදිනවාමයි එතකොට භවපච්චා ජාති ජාති කියන්නේ ඉපදෙනවා ඉපදෙන්න හේතු උනේ මොකද්ද භවය එතකොට භවය කොහිද තිබිලා තියෙන්නේ අපි හිතාගෙන ඉන්න විදිහේ භෞතික ලෝකයක් තුලද නැහැ. භවය නිසා ජාතිය වෙනවා උපන්නොත් ජරා මරණ දුක ඇති වෙනවාමයි. එතකොට ඒ මියගිය ඥාතිවරයා වගේ දැනුත් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නකොට ඒ ඔක්කොම මියගිය අතීතේ. දැන් අපිට මෙතන ඉඳන් gedara සිහි කරන්න කිව්වොත් සිහි කෙරුවේ හැකි. අපි හිත හිතෙන්නේ තියෙන gedara සිහි කෙරුවා කියලා. නමුත් අපිට හිතෙන්නේ අපි අපේ මනස සිහි කරගත්ත කියලා. හරියට දිවස් තියනවා වගේ. හොඳයි. අපි තියෙන ගෙදර නම් සිහි කෙරුවේ සිහි කරන දැන් බලන්න ඕගොල්ලන්ගේ කෙනා කෙනාගේ ගෙදර කවුද ඇවිල්ලා ඉන්නේ කවුද තියෙන්නේ කියලා බලන්නද එහෙම බලන්න බැයි නම් පේන්නේ නැත්තම් තේරුම් ගන්න ඕනේ දැකපු දර්ශනයක් අපි සිහි කරගෙන මිසක තියෙන දෙයක් නෙමෙයි එතකොට මේ කාරණා ටිකේ මතක් කළේ භවය කියනකොට බාහිර භෞතික දේට ඈඳගෙන දකින්න එපා ඒක අපේ මනස තුල බාහිර දේවල් ඇති බවට අපේ මනස තුල තියෙන ගතිය දකින්න භවයේ හැටියට. gedara කියලා සිහි කරනකොට බාහිර gedarak තියනවා කියලා හිතට දැනෙන ගතිය පෙන්නන ගතිය තමයි භවය කියන්නේ. අපිට තේරෙන්නේ අපේ හිතට. ওই ගතිය ඇතිතාක් සසර උපදින්න වෙනවා. ওই ගතිය හිටියේ ඇයි? දැන් භවය නිසා ජාතිය කියන එක අපිට තේරෙනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතදී ඕනම දෙයක් සිහි වුණොත් සිහි වෙච්ච දෙයට අනුව ප්‍රතිසන්දි ලබන්න පුළුවන්. නිමිත්තක් ඕනම නිමිත්තක් ප්‍රතිසන්දිය සඳහා යෙදෙනවා. එතකොට ජාතියට හේතුව භවය. භවයට හේතුව මොකක්ද? උපාදානයි. උපාදානය කියලා කියන්නේ එහෙන් අපි රූපයක් බලනකොට අභිනන්දති අභිවදති අජ්ජෝ සහය තිට්ඨති සතුටු වෙයි නම් සතුටු භවයේ ಗುಣ කියයි නම් අජ්ජෝ සහය තිට්ඨති බැසගෙන පවතිනා ඔතනදී අභිනන්දති අභිවදති දෙක අපිට ටිකක් ප්‍රකටයි මේක කෙලෙස් රළුයි කියලා. නමුත් අජ්ජෝසාය තිට්ඨති කියන තැන කෙලෙස් කියලා අපි දන්නේ අජ්ජෝසාය තිට්ඨති කියන්නේ බැසගෙන පවතිනවා. ඒ කියන්නේ ඇහින් යම් රූපයක් දකිනකොට පෙනෙන රූපේ අපි සතුටු වෙනෝ නම් සතුටු භවයේ ಗುಣ කියයි නම් එහෙම නැතිනම් පෙනෙන රූපයට නැඹුරු වෙලා මනස පවතින මෙන්න මේ මට්ටම දකින්ද තණ්හා උපාදාන හැටියට ඇහෙන් මෙහෙම පෙනෙන රූපයකට නැඹුරු වෙලා රූප බැලුවොත් ඒකේ තියෙන දෝෂය තමයි එහෙම බැලුවාම තියෙන දෝෂය තමයි මොකද්ද ඒ අරමුණ නිරුද්ධ වුණත් ඇති බවට අපේ මනස තුල හැපිලා හිටිනවා. උපාදාන පත්‍ය භව. මනස තුල ඇති බවට තිබුණාම තියෙන දෝෂේ මොකද්ද? තියෙනවා තියෙනවා කියන දේවල් වලින් එකක් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා ප්‍රතිසන්දිය ලබා දෙනවා. ඔය උපාදානයේට මං කාරණා තව ටිකක් කියන්නම්. මම මේ ටික විස්තර කරන්න මේ ටික හරිය වටිනවා මේ සතිපට්ඨාන සූත්‍රය කරන්න ඉස්සර වෙලා. උපාදානයට තේරුම් ගන්න මම තව උපමාවක් කියන්නම්. අපි කණ්ණාඩියකට එබිලා බැලුවොත් අපේ මූණ පේනනවා. අපි අහකට ගිහාම අපිට කිසිම සැකයක් නැහැ. ඒ අපේ ඡායාව දැන් වීදුරුවේ නැහැ කියන එකට. තිරසංගත සතෙක් කණ්ණාඩියට එබුණොත් එයාගේ ඡායාව වැටේ. පැත්තකට ගියොත් එයා හිතාගෙන ඉන්නේ ඒ ඡායාව තියනවා කියලා. මෙතන උනේ මොකද්ද? හොඳට මේ සිද්ධිය බලන්න තිරසංගත සතා කණ්ණාඩි දිහා බලනකොට එයාට නුවණ නැහැ කැඩපතට වැටුනේ තමන්ගේ ඡායාව නේද කියලා නුවණින් තමන්ගේ පැත්තට මනස ගන්නෙ නෑ. එයා හිතාගන්නේ ඉදිරියෙන් කෙනෙක්ම ඉන්නවා කියලා බාහිරයට නැඹුරු වෙලා ඉන්නේ. පැත්තකට ගිහාම ඒ දැකපු රූපේ ඇති බවට මනස හිටිනවා. කණ්ණාඩි ඉස්සරහට අපි ගිහාම අපේ මේ මූණයි කණ්ණාඩියට වැටිලා තියෙන්නේ කණ්ණාඩියේ තියෙනව නෙමෙයි අපේ මේ මූණයි කණ්ණාඩියට වැටලා තියෙන්නේ කියලා අපි දන්නවා. මොකද ඒ නිසායි කණ්ණාඩිය දිහා බලාගෙන මූණේ පවුඩර් ගන්නෙ. තිරසංගත සතෙකුට දෙන්න පුළුවන් වුණොත් එයා කෙලින්ම පවුඩර් ගන්න කොහෙද? කණ්ණාඩිය ගායි. ඇයි එතන කෙනෙක් ඉන්නවා කියලානේ. ඒ වගේ ඒ උපමාවෙන් දකින්න අජ්ජෝ සාය තිට්ඨති කියලා කියන්නේ දැන් ඒ අරමුණේ අර තිරසංගත සතා අර සුනකයා අජ්ජෝසායතිට්ඨති. බාහිර ඡායාවටම නැඹුරු වෙලා බාහිර රූපේම ඇත්ත වෙලා ඉන්නේ. අපි ඒ අරමුණේදී අජ්ජෝසාය තිට්ඨති නෑ. බැසගෙන නෑ. එහෙ බැලුවට මෙහෙනේ තියෙන්නේ මෙහෙ මූණනි කියලා මෙහෙට හැංගීම තියෙනවා. ඔන්න ඔය විදිහට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ආයතන හයේම ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු වලට නැමිලා ඒව බලමින් ඇලීම් ගැටීම් පවත්වමින් ඊට නැඹුරු වෙලා පවතින මනසක් තිබුණොත් ඒව නිරුද්ධ වුණාට ඇති බවට මතක හිටිනවා කියලා හොඳට මතක තියාගන්න. මතක හිටියොත් ඉපදීම ලබා දෙනවාමයි ඉපදුණු ජරා මරණ දුක ඇති වෙනවාමයි කියලා මතක තියාගන්න. ඔන්න දැන් හොඳට දුක ඇති වෙන හැටි තේරෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු අපි දැනගන්න ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු ටිකට නැඹුරු නොවිච්ච මනසක් හදාගත්තොත් කණ්ණාඩියේ තියෙන ඡායාව බලන්න නුවණ තියාගන්න අපේ මූණනේ පේන්නේ එහෙ පෙවුනට මෙහෙ තියෙන එකනේ කියලා බාහිර දැක්කට හේතුව Taman තුලට තියෙන්න ඕනේ. එහෙම වුණාම බාහිර වස්තුව උපාදාන කරගෙන අල්ලගෙන නැහැ. ඒ විදිහට තිබුණොත් උපාදාන නැති වුණොත් තියෙන ලක්ෂණය තමයි මොකද්ද? දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා අපිට තේරෙයි. දිත්තේ දිත්තමත්තා. අහපු දේ ඇහිමින් පස්සේ ඉවරයි කියලා අපිට තේරෙයි. සුතේ සුතමත්තා. දැනෙන්නේ දේ දැනීමෙන් පස්සේ ඉවරයි කියලා අපිට තේරෙයි. මුතේ මුතමත්තා. හිතපු දේ හිතීමෙන් පස්සේ ඉවරයි කියලා තේරෙයි. ඒ කියන්නේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වුණොත් දැකපු ගෙවල් දුරවල් ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ ඉන්නවා කියලා සිහි කරන්න වටපිටාවක් නැති වෙයි. ඒ දැකපු දේ නිරුද්ධ නම් ඒ කියන්නේ ඕගලන්ට ශුන්්‍යතාවයක් එළඹ සිටී. අනිමිත්ත බවක් එළඹ සිටී. අනිමිත්ත බව ශුන්්‍යත බව අපනිහිත බව කියලා කියන්නේ නිවන. භවයේ තියෙනවා නම් නිවන නෑ. නිවන තියෙනවා නම් භවය නෑ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙනවා කියලා මනසේ භවයේ තිබුණොත් ওই මට්ටම තිබුණොත් ශුන්්‍යතාවයේ ඕගොල්ලන්ගේ මනසේ නෑ. ශුන්්‍යතාවයේ තිබුණොත් ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් ඕගොල්ලන්ගේ මනසේ නෑ. එහෙම කිසිම නිමිත්තක් Tamange මනසේ නැත්තම් අනිමිත්ත බවක් තිබුණොත් අනිමිත්ත නම් ප්‍රතිසන්දි වශයෙන් යන්න නිමිති හිටීද සිහි කරන්න දේවල් නැති වුණොත් සිහි කළා මරණාසන්න මොහොතේ යන්න හේතු නැහැ. ඔන්න දැන් දන්නවා එයා උපාදාන සහිත වුණොත් භවය ඇති වෙනවා භවය කියනකොට වචන වල සීමා වෙන්න එපා තමන්ගේ මනස දැනගන්න මේ ඔක්කොම ඇති බවට හම් වෙන මානසික මට්ටම හිටිනවා එහෙම හිටියොත් ඉපදෙනවා දුක එනවා කියලා දුක්ඛ සමුදය දන්නවා උපාදාන රහිත වුණොත් උපාදාන නැති වුණොත් භවය නැති වෙනවා ඒ කියන්නේ දැකපු අහපු දේවල් තියෙනවා කියන මානසික මට්ටම හිටින්නේ නැහැ ශුන්්‍යතාවයක් අනිමිත්ත බවක් තියෙන්නේ භවය නැහැ භව නිරෝධයි එහෙම වුණොත් සිහි කළා යන්න දේවල් නැහැ ජාති නිරෝධය දැන්ද අපේ ජීවිතෙන් බලන්න ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතුනොත් නේද සිහි කරලා ඒක හොයන්න යන්නේ ඔය යන විදිහටමයි මරණාසන්න මොහොතේදීත් යන්නේ ඉතින් ඕගොල්ලන්ට සිහි කරන්න බැරි සිහි වෙන්නේ නැති උනොත් එහෙම දෙයකටත් යනවද යන්න හේතු නැහැ ඔන්න දැන් දුකයි දුක්ඛ සමුදයයි දෙක දැක්කා. දැන් මේ තණ්හා උපාදාන වෙලා මේ දුක ඇති වෙන්නේ ඇයි වර්තමානයේ මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කේ නැත්තම්. උපාදාන වෙලා උපාදාන නැති වෙලා භවය නැති වෙලා ජරා මරණ දුක නැති වෙන්නේ කොහොමද වර්තමාන නාම රූප දෙක පිරිසිඳ දැක්කා. ඔන්න උත්තරයකට ආවා වර්තමානයේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් තණ්හාව ඇති වෙලා උපාදාන වෙලා භවයේ ඉඳලා ජරා මරණ දුක ඇති වෙනවා කියලා Tamanට ඥාන දර්ශනයක් Tamanගේ ජීවිතෙන් තියෙන්න ඕන ওই විදිහටම දැකලා වර්තමානයේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් උපාදානයේ නැති වෙලා භවය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියන එක Tamanට තේරෙන්න ඔන්න දැන් වර්තමාන නාම රූප දෙක පිරිසිඳ දකින්නයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ වඩන කෙනා මේ අර්ථය දැනගන්න ඕනේ මේක වඩනකොට මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න පුළුවන් එතකොට උපාදානයේ නැති වෙනවා උපාදානයේ නැති වෙලා භවය නැති වෙනවා භවය නැතිලා ජරා මරණ දුක නැති වෙනවා කියලා ජීවිතෙන් හඳුනා ගන්න ඕනේ. නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් උපාදාන වෙනවාමයි ඒ කියන්නේ මේ අරමුණු පුද්ගල භාවයෙන්මයි ගන්නෙ. එහෙම වුණොත් භවයේ හිටිනවාමයි අද අපේ තියෙන මානසික මට්ටම දකින්න. හිටිනවාමයි එහෙම දුක එනවාමයි කියලා දැනගන්න ඕනේ. ඔන්න ওই ටික දැනගත්ත කෙනා සුදුසුයි නාම රූප දෙක පිරිසිඳ දකීම සඳහා යමක් කරන්න. එතකොට මෙන්න මේ නාම රූප දෙක පිරිසිඳ දකිනකොට මේ නාම රූප කියන ධර්මතා දෙක තව පැත්තකින් කෙටි කරලා ගත්තාම රූපය කියන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපයි. නාම කියනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා හතර. මේ එතන තියෙන පංච උපාදානස්කන්ධය. මේ නාම රූප දෙකේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ හතර පොලක මේ සත්වයට ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. කය මුල් කරගෙන ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. වේදනාව මුල් කරගෙන ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. සිත මුල් කරගෙන ආත්ම දෘෂ්ටි ඇති වෙනවා ධර්මාරම්මන සංඥා සංකාර ස්කන්ධය මුල් කරගෙන ආත්ම දෘෂ්ටි ඇති වෙනවා හතර තැනක ඇති වෙන මේ ආත්ම දෘෂ්ටිය දුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය පනවන්නේ මේ හතර තැන පිරිසිඳ නොදකින්න කම නිසා ආත්ම දෘෂ්ටිය මේ හතර පොලේ ඇති වෙලා විපල්ලාස හතරක් ඇති වෙලා තියෙනවා. විපරිත සංඥා හතරක් අපිට. මේ ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ අපි සතිපට්ඨාන වඩනවා කියන්නේ මොකටද කියලා. කයේ අසුබ වූ කයේ සුබයි කියන විපල්ලාසයක් අපිට තියෙනවා. දුක් වේදනාව සැපයි කියන විපල්ලාසයක් අපිට තියෙනවා. අනිත්‍ය වූ විඥානයේ නිට්ටයයි කියන විපල්ලාසයක් තියෙනවා අනාත්ම සංඥා සංඛාරය ආත්මයි කියන විපල්ලාසයක් තියෙනවා සුබයි නිට්ටයයි සැපයි ආත්මයි කියන සතර විපල්ලාසයක් තියෙනවා මෙන්න මේ විපල්ලාසය නිසායි තණ්හාව කියන එක ඉබේමයි යෙදෙන්නේ උපාදානය වෙන්නේ ඉබේමයි භවයේ ඇති වෙන්න අමුතුවෙන් යමක් කරන්න ඕනේ යම් කිසි කෙනෙකුට මේ සතර විපල්ලාසය නැති වුනොත් තණ්හා උපාදානයේ ඉබේමයි නැති වෙන්නේ එහෙම වුණොත් භවය නැති වෙනවා කියන එකට ප්‍රාර්ථනා ඕනේ නැහැ. ඉතින් මේ සතර විපල්ලාස ධර්ම නැති කරන්න කායානුපස්සනාව තියෙන්නේ රූපය පිරිසිඳ දැකලා අසුබ වූ රූපේ සුබ විපල්ලාසය දුරු කරන්න වේදනානුපස්සනාව තියෙන්නේ දුක් වේදනාව පිරිසිඳ වේදනාව පිරිසිඳ දැකලා දුක් දේ සැපයි කියන විපල්ලාසය දුරු කරන්න චිත්තානුපස්සනාව තියෙන්නේ අනිත්‍ය උදේ නිට්ටයයි කියලා විපල්ලාසයක් තියනවා අනිත්‍ය උදේ නිට්ටයයි කියන විපල්ලාසය දුරු කරන්න ධම්මානුපස්සනාව තියෙන්නේ සංඥා සංකාර කියන ස්කන්ධ දෙක පිරිසිඳ දකින්න ඒ ස්කන්ධ දෙක පිරිසිඳ දැකලා අනාත්මදී ආත්මයි කියන විපල්ලාසය දුරු කරන්න මේක දුරු කරන්නේ කොහොමද? මම කෙටියෙන් මේ නාම රූප දෙක මත්තේ ප්‍රයෝජනය පිණිස පරිඤ්ඤය වෙන්න වෙන්නේ ඇයි මේක වෙන වෙනම පිරිසිඳ දකින්න වෙන්නේ මේ නාම රූප දෙක එකට තිබීම නිසා ඇති වෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න. මෙතනදී මේ දර්ශනයේ නොදැන නොදක භාවනා කරන්න ගියොත් අපිව වැටෙන්නේ නිවන් මඟට නෙමෙයි උච්ඡේද දෘෂ්ටියට. මම මේ ටික මෙච්චර වෙලා ගන්නේ එච්චරට වටිනාකමක් දකින නිසායි මම ඊටු ටිකත් මම මතක් කරන්න. සබ්බං අතීති අය මේකෝන්තෝ සබ්බං අතීති අයන් ဒ ුතියවන්තෝ සියල්ල ඇත යන මේ එක් අන්තයක් සියල්ල නැත යන මේ දෙවෙනි අන්තයයි ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගත ධම්මං දේසේති මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා අවිද්‍යාපච්චය සංඛාරා සංකාරපච්චය විඥාන අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා සංකාර නිසා විඥාණය වෙනවා කියලා. මෙන්න මේ ධර්මතා ටික තේරුම් කරගන්න ඕනේ නැත්තම් අපි සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියන තැනක අපේ ජීවිතේ පවතිනවා මේ සබ්බං අත්ථීති කියන අන්තය ඇතයි කියන අන්තය සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා සත්වයක් පුද්ගලයෙක් ඇත කියන එක එක අන්තයක් සාමාන්‍ය බණ භාවනා නොකරන ලෝකේ බොහෝ සෙයින් මනස පවතින්නේ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන ඇත කියන අන්තේ ඊට පස්සේ චතුරාර්ය සත්‍යයේ අවබෝධයක් නැතුව පටිච්ච සමුපාදාදී ධර්මයන්ගේ අවබෝධයක් නැතුව භාවනා කරන්න ගියාම අපි දන්නේම නැහැ දෙවෙනි අන්තයට වැටෙනවා. සත්වයක් ඇත පුද්ගලයෙක් ඇත කියන එක වෙනුවට මේ රූපය කොටස් කොටස් කොටස් කොටස් වශයෙන් බලලා වුණුප කොටස් 32ක් ටිකක් නම් තියෙනවා ධාතු කොටස් රාශියක් නම් තියෙන සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කියන අදහසට එනවා. ඒක දෙවනි අන්තයේ උච්ඡේදවාදයට වැටුණා මිසක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. මම මේක විස්තර කරලා දෙන්නම් පැහැදිලිවම ඇයි එහෙම කියන්නේ කියන කාරණා. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සාස්වත දෘෂ්ටියේ මිදෙන්න උච්ඡේද දෘෂ්ටියට නොපැමිණෙන ඇත කියන එකෙන් මිදෙන්න ඕනේ හැබැයි නැත කියන එකට වැටෙන්නේ නැතුව. ඇත කියනවා කියන අන්තය ලේසි. නැහැ කියනවා කියන අන්තයත් ලේසි. කෙනෙකුට පුළුවන් නම් ඇත කියන එකෙන් මිදෙන්න නැත කියන එකටපත් නොවි මෙන්න මේක අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඇත කියන සියලුම නිමිත්තෙනුත් මිදෙනවා හැබැයි නැත කියන එකකටත් වැටෙන්නේ නැතුව මෙන්න මේ ටික තේරුම් කරගන්න මේ සතිපට්ඨානය වඩන්න ඉස්සර වෙලා ඔකට මම පොඩි උපමාවක් කියලා ඒට අනුව මම උපමෙය්‍ය මතක් කරන්නම් අපි කියමු අපි ඉන්න තැනට ටිකක් ඈතකින් හේනක් තියෙනවා කුඹුරක් තියෙනවා කියලා. ඔය හේනේ ඔය කුඹුරේ පඹයක් ඉන්නවා. දැන් අපි ඉන්න තැනට ගොඩාක් ඈත නිසා පඹය බව පැහැදිලිව නොපෙනෙනකම නිසා පිරිසිදුව නොපෙනෙනකම නිසා කෙටියෙන් කිව්වොත් පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා අපිට ඇති වෙනවා අදහසක් මිනිස්සෙක් ඉන්නවා අතන සත්වයක් ඉන්නවා කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. දැන් හොඳට බලන්න මිනිස්සෙක් ඉන්නවා සත්වයක් ඉන්නවා කියන අදහසක් අපිට ඇති වුණා නම් මේ අදහස ඇතිවෙන්න හේතු මොනවද කියලා බලන්න. කෝටු කෑලි ටිකක් හිටෝලා මුට්ටියකුත් නමලා කලිසමකුත් කමිසකුත් අඳපු පඹියෙක් ඉන්ටත් ඕනේ. ඊට පස්සේ පඹය බව නොදන්නාකම තියෙන්නත් ඕනේ. ඒකත් හොඳම ප්‍රත්‍යක්, හොඳම හේතුවක්. මේ ධර්මතා දෙකම නිසා ඇති වෙනව මොකද්ද? සත්වයේ කියන අදහස. දැන් සත්වයා කියන අදහසට ළඟම හේතුව මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා. ඇයි? නොදන්නාකම නිසයි මේ අදහස. නොදන්නාකම මොකේද? පඹයගේ. පඹයා කියන ලී කෑලි කෝටු ටික මුට්ටිය ওই ටික උපකාරයි මොකේටද? ඇත්ත නොදකින්නවා කියන ධර්මතාවයට. ඇත්ත නොදකින්නවා කියන ධර්මතාවය උපකාරයි මොකේටද? වැරදි අදහසක් ඇති කරනවා කියන ධර්මතාවයට. දැන් මේ මිනිසෙක් ඉන්නවා සත්වෙක් ඉන්නවා කියන අදහසට අදහසට ළඟම තියෙන කාරණාව හැටියට පෙන්වන්න වෙන්නේ මොකද්ද? අවිජ්ජාපච්චය සංඛාරා. ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ඇතිවෙච්ච අදහසක්. ඊට පස්සේ සංඛාරපච්චය විඥානං සත්වයක් ඉන්නවා කියන කාරණාව අදහසක් ඇති කරගත්තොත් අපි දැනගන්නේ සත්වෙක් ඉන්නවා කියන මට්ටමයි අපේ හිත තියෙන්නේ දැන්. අපේ දැනුම තියෙන්නේ. විඥානපච්චය නාම රූපං. ඔන්න මෙතන තියෙන ප්‍රශ්නේ උතනයි. දැන් දැනගත්ත විදිහටයි නාම රූප දෙක පේන්නේ. ඒ කියන්නේ පඹයා බව නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් ඇති වුනහම ඒ මිනිස්සයා කියන අදහස ආපහු නැඹුරු වෙලා තියෙන්නේ පඹයා පැත්තට. මිනිස්සයා අර කියලා බලන්නේ පඹය දිහායි. ආයි චක්‍රේ නාම රූප දෙක නිසා පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා ඇති කරගත් අදහස ආපහු විඥානපච්චා නාම රූපං කියලා ඒ නාම රූප දෙකටම නැඹුරු වෙලා තියෙනවා. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ පඹය වූ තැන පඹය බව නොදන්නා කම නිසා පඹය අපි දැනගත්ත නේද පඹය තියෙන්නේ පඹය බව නොදන්නාකම කියන කෙලෙසිය නිසා ඇති කරගත්ත අපි මොකද්ද? මිනිසයා කියන අදහසක්. ඊට පස්සේ මේ මිනිසයා කියන අදහස මිනිසයා කියන අදහසින් යුක්තව දැනගත්තාම ඒ දැනගැනින්ලෙන් ආයෙත් බලන්නේ කුමක් දිහාද? පඹය දිහාමයි. පඹය දිහායි බලන්නේ අර මිනිසයා කියලා. දැන් පඹය බව පේන එක කෙලස් දෙකකින් වැහිලා අවිද්‍යාවෙනුත් සංඛාරේනොත් වැහිලා. දැන් ඔය මට්ටමක ඉඳගෙන මේ හේතු ටික දන්නේ නැතුව මිනිස්සෙක් නෑනේ සත්වයක් නෑනේ කියලා බැලුවට අර හේතු අහුවෙන්නේ නැහැ. ඔය උපමාව වගේ උපමෙය්‍ය තමයි අර පඹය වගේ කේස් ලොම් නිය දත් අම්මස් නහර කියලා කුණුප කොටස් 32ක් තියෙනවා කන බොන ආහාරයෙන් යුක්තව මේ කොටස් 32 හැදෙනවා ඔන්න කෙස්ලොම් නියදත් හම්මස් නහර කියන මේ කුණප කොටස් 32කුත් තියෙනවා සත්ව පුද්ගල භාවයට අයිති නැති කොටස් 32ක් තියෙනවා. ඒකද කනබොන ආහාරයෙන් හැදෙනවා. ඔන්න ඒක කොටසක්. ඊට පස්සේ බාහිර රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥාණය මේ කයේ බැඳිලා තියෙනවා. හොඳට බලන්න මේ කොටස් දෙකක් දැන්. රූපය කියන එක කෙස් ලොම් නියදත් හම්මස් නහර ඔන්න ඒ ටික හැදෙන්නේ කන බොන ආහාරය නිසා. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. ඔන්න රූපයේ ස්වභාවය. රූප රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානේ මේ කයේ බැසගෙන තියෙනවා. දැන් ඒක වෙන එකක්. හරියට කෙනෙක් අස්සෙක්ගේ පිටේ නැගලා ඉන්නවා ඇතෙක්ගේ පිටේ නැගලා ඉන්නවා වගේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි අරමුණු තණ්හාවෙන් බැඳුණු විඥානේ මේ කයේ නැගගෙන ඉන්නවා මේ කයේ බැසගෙන ඉන්නවා දැන් මේ කොටස් දෙකක් තියෙන්නේ මේ කයේ පිහිටලා කයේ හිටගෙන කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි රූප බලන්නේ, සද්ද අහන්නේ, ගඳ සුවඳ ලබන්නේ. මේ කයට චුට්ටක්වත් දැන් සම්බන්ධ නැහැ. මෙයාට පිහිටලා ඉන්න අරස. ඇතාගේ පිට උඩ නැගලා, අස්සයාගේ පිට උඩ නැගලා ඉන්න කෙනා වගේ මේ රූපයේ පිහිටලා ඉන්න හිතෙන් රූප බලනවා, සද්ද අහනවා. ඒ හිතත් නම් කරන චක්කු විඥාන, සෝත විඥාන කියලා හිතෙන්. ඊට පස්සේ මේ හිත නිසා මේ කයේ සැලවීම වෙනවා. මේ කයට මුකුත් කරන්න බෑ. යන්න ඕනේ කිව්වහම හිතෙන්ම යන්න ඕනේ කියන අදහසට වායෝ ධාතු උපද්දනවා විඤ්ඤාප්ති රූප උපද්දනවා ඊට අනුව මේ කය සැලවෙනවා අර ඔලුබක්ක නටනවා කියලා එකක් තියෙන දැකලා ඇති නේද අර ලොකු රූපයක් ඇතුළට කෙනෙක් බැහැලා ඒක ඇතුළේ ඉඳන් නටනකොට පිටින් නටන කෙනා ඇතුළේ නටන කෙනා පේන්නේ පිටින් අර ඔලුබක් ඇහෙල්ලෙනවා. ඒ වගේ මේ විඥානේ මේ කයට බැහැගත්තාම චුට්ටක් හිතන්න බෑ මේ කය මම කියලා. මේක නිකම්ම නිකම් වාහනයක චැසියක් වගේ. නිකම්ම නිකම් රූපයක්. මේ රූපය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි මේ හැම අරමුණක්ම දකින්නේ. අහන්නේ හිතන්නේ. ඒ හිතෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕනනම් අපි ටික තර්කානුකූලව හිතුවේ හැකියි.